2005 බුදු ජයන්ති සමයේදී ශ්‍රී ලංකාවේ වැඩ සිටි මහා ස්වාමින්දන් වහන්සේලාගේ අදහස් වූයේ ශාසනික යම් යම් ජීවුන් සැලසීමටයි ඒ අතර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම ඇති කිරීමේ අදහසක් අතිපූජ්‍ය රාජකීය පඬිතු කලවන්දේ මාහිම්පාණන් වහන්සේට ඇති වුණා ඒ අනුව එවක උන්වහන්සේගේ අදහස් පරිදි මේ ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවට කොට වදාලා ඒ ගරුතර මාහිම්පාණන් වහන්සේගේ දේශනාවක් මේ දැන් අසන්න ලැබෙනවා. සම් සරණං ගච්ඡාමි अम्मं शरणं गच्छामि अहं शरणं गच्छामि न्ति बुद्धं शरणं गच्छामि द्वितीयंपि धर्मं शरणं गच्छामि द्वितीयंपि सङ्गं शरणं गच्छामि पत्यंपि बुद्धं शरणं गच्छामि पत्यंपि धर्मं शरणं गच्छामि සතියන්ති සංගම්මි සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සංඝාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පස්සලාභාවේ මනී සිකාපදං සමාදියාමි जीवावेरमणि शिखापदं समधियामि किसरणीं सत्यम् आजीव अत्युनतशीलम् धर्मम् साधुकम् सुरक्षितम् हत्वा अप्रमादिरेण सम्पादिने सर्वम्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 කාගෝ සමති විද්දති යතා අදාරං සුත්තං දුක්ඛේන සමති විද්දති ඒවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විද්දති සිනති ධම්මිතින සුත්‍රේ ධර්මාසනා කියන පාඩුව දෙන්නේ අවස්ථාවේදී මේ මාස්කාරුයි රාතු දෙකක් සරවටන් දේවල් රාතු දෙකක් ප්‍රකාශ අපි මේක ජීවි සංඛාරේ ආපු දුක් ගමන යන්නේ මොකද? මේක සාසරයක් අපේ වෙලා ජීවි සංඛාරේ යන්නේ. ඒ සසර අප ගතකලේ කොහොමද දුකින් යුක්ත මාර්ගයෙන් සමාධි සංකාමී කෙලෙස් දිනු කරන්නේ සසර දුක් කර ගැනීම අඳුර වැඩ පිළිවෙලක් දිගට කරන කාවල් දුන්න කතාවක්. ඒක සරදී හසේ අපේ නිසාර ගණිත තියෙන අපිට තියෙන අවුලද ඉතිරින් ඉස්සරහම පැහැදිලි වෙනවා දක්වනවා. ඉතින් ඉන්ද්‍රයන් කියන්නේ මේ මහ පොළොව එකට හඹරන ගස් ජල හරුවට හැම දෙයක්ම එක අඹ. අඹරලා මුලින් යට ධර්ම කිව්වේ. මේ කල්පනා කරලා බලන්න මහා පොළොව අඹරපු ඒ ජීවිත කොච්චරද? මේ ජීවිත එකින් එක එක සත්‍යයක උපන් වාර ගන්නට එක එක අයිති ප්‍රයත්න අදාරින මහන් දුක් දුකේ කියන ජීව සංසාරය ජීවිත තව ඉදිරි බිඳක ඉතිරි වේ. මේ මහා පොළේ ජීවිතය පාසයි. බලන්න ඉදින සැතර ගම් බුදු සසුන පිහිටගෙන අපට ඉතිරි යුත්තේ නන්ද මේ දුක් සසර යම් කෙනෙක් දුක් සමාන යොනතේ අප එක්කෙනෙක් සීල බන්තවලට සම්බන්ධයි. ඒ වගේම ළම පරම දුර්ලභ බුද්ධ ශාසනයේ කිහිපෙන ඇතුළත් ආකේකේ. තවත් සතරකින් හතරෙන් දෙනවා. මේ කිනෙන් කියන්නේ කියන්නේ එක පාව ලොත්නහේ වමන මනරදී ආකාරය. ඒ කියන්නේ උපසාරයේ කියලා කුණ්ඩකාලේ නිවාසනේ. මම සම්භාවයෙන්ම ආනන්දවර මාන්න කාලයක්. මේ වුණා හොඳටම තමයි ජීවිතේ වෙන්නේ ආදම්වර මාන්නේ කියන්නේ පොතේ. ඒ වුණා යුදී ප්‍රකාශය කියන්නේ ඒ වුණා යුදී ඒකයි මේ ප්‍රකාශය කරලා. තමන්ගේ ඕනෑකම ප්‍රකාශ කළා පුතේ මට මේ විදිහට දවස්. ඔබ දන්නා මගේ ජීවිතේ මගේ ජීවිතේ නෝන්දුයි. මම කවදාකවත් පිටිකෙනු හතපත ගෑ. ඉවත් පරිභෝග කරනවා. ආහාරය කරන්නේ අනිත් අනිත් කුලිය අතගා හඳුනාගන්න මම කවදාකවත් පරිභෝග කරනවා. ඒ විදිහේ ගොඩක් ජීවිතයක් මගේ ජීවිතේ. ඒසා

ඒ තමයි තියෙන විද්ද කුසලයේ කියන ආකාම. බොහොම අමාරුයි මේ සංගතේ නැරගත් මේ මහල් වාහනය ඒක තමයි සංගතේ නැරගත්. ඒ සංගතේ සංගතේ වල ඇවිදගෙන යනකොට ඒ දෙලිසෙක දකින්න ලැබුණා මහා රුෂ රාජි සාගත මේ ගහන්නේ නැතිලා මේ බවන කල්පනා කරනවා. එයා හිතනවා මේ මේ ගහන මේ කරන්නේ අවදා ප්‍රතිසි ප්‍රතිසිම අවදාන ඒ දෙනිස් නරම මේ කන්දට ගේන්න තමයි නෑ. මේ අදවත් අවදාන දෙන්න තමයි නෑ. ඉතින් මෙතන ඉස්හාමත් පිළිසිදු නියුදු නෙමෙයි. කොහොමද කතා කරන්නේ මම මරණයෙන් පස්සේ මේ මේ ගහ කපල මෙතන අස්සල සුන්දරයි මගේ නිරතරේ නේද ඉතින් බලන්නේ විශේෂයෙන්ම ආහාරවලයි ඉතින් තේරුණක් නේ සමන් ගන්නෑ පස්සේ ඕන දෙයක් ඉස්සර කියලා තෝ ඉවරයි මේ පුංචිලට මොනතරම් පුදුම ඒ සමාජයේ සංතානයේ වාර්තන ඉන්න පාරවදී ඉතින් මේ විදිහට සුතාගමෙන් මේ දෙන්නේ සම්මිපා. අවකේ වහන්සේ දුර්වලව ගන්නවා. හරි. මේ පොත කොමුණක් දෙන්න. සත්‍යය දෙන්න මේ ගමන මහත්කමට. මේ ගමන අවබෝධය කිසිදක් එන්නේ නැති මහා කරුණාවේ. උන්වහන්සේ වොන් අදලා මේ ගමන කරකරන කරනවා. මේ උදවිය කොහෙද ඉන්නේ? සම්මත ධර්මයන් අපි මේ කන්දට ගියා නොයදු විමසාර මගේ මරණයෙන් පස්සේ මගේ ශරීරයේ සම්පත් කිරීමට නොයදු විමස මේ දරුවාට දෙන්නන්ද මේ කන්දේ බමුණේ ඒකේ සම්හම්බුණා ඔව් මේ කන්දේ තියෙන විශාල වෘක්ෂය ඉතින් කිසිම සත්‍යයක් ඔය ග්‍රහයට සංපත් කරලා ඒ ජීවීන් දුර කළා කියලා අපි හිතනවා. එහෙනම් මම සම්මත කරගත්තා ඒ ඥාන හොඳයි. ඉතින් හරි ගියායි. ඒ ඒ දේ පිළිබඳ ප්‍රතිසත්‍ය විතරන්නේ සාමාන්‍ය ජීවීන් වල උදේ ජීවීන් විපරිත් හවුනා. හරි ගාලි ඉස්සරහට. මේ ආකාරයේ සර්වඥාන්සේ නියෝජිතේ මේ අඳුරු පිට ආරෝපණය රාහන ඒ ඔබේ තුන් මොකදේ ඔය ස්ථානයේ අනිත් සත්‍යයේ මලකුණෝලි නෙවි ඔබේගෙන උපසාරයෙන් බමු ජීවිතේ ඉතිේ දාහවල විස්සයි දා හතර දා වාරේ මල තුන් ඔය අනුඥාන ඥාන සම්පatti එකපාරට බලන්න එකම පුද්ගලයෙකුගේ ජීවිතයේ එකම ස්ථානයේ නාමතුලා වාරේ සම්පත් කළා නම් මේ පිළිවෙතව අනිත් කෙනෙක්ගේ මොකද කරන්නේ මේ අධිකාරයන් දෙන්නේ ප්‍රධානලක බ්‍රාහ්මණයයි අපි සම්මජනාගේ සංසාර ජීවිතේ කොයිතරම් දිහෙට ඇවිල්ලා මහ පොළොව කෙලෙසන් ඉදිරි කරමින් ජීවිතේ අයින් කළා කියන්නේ ආයි. ඒසයි දික් හතරේම කල්පනා කරමින් දුක් වීමට වේදී. ඒ දික් හතර ඉවර කරගන්නට අද මහා පිහිට පුදුම වාසනාවක් අපට ලැබිලා තියෙනවා. ඉතින් ඒ වාසනාව ගියගන් සරව වැඩ ගැනීම සූදානම්. හැසිරෙන දුක ඒ දුක් හසර අපි උත්පත්ති වශයෙන් දැනෙන අපේ සංකාමයෙන් කියන ඒකවල නිසා ඒ කියන්නේ සංකාමෝ කියලා ඉතිරිස් අපකලයේ උත්පත්තිය නැති වෙන අසේක දුක හදාගෙන ඉන්නවා ඉතිරි කුලක් අපි හිතනවා සමහර විට අපිට දුක් කරදර පීඩා ඇති වෙනකොට හිතනවා මට මෙහෙම අර එක්කෙනාට මම කියදන්න කියලා. මේ මනස ලෝකේ සැප වලට ඉතලසක් ජීවේ ලෝකේ. ලෝකේ ජීවිතයේ ලෝකේ හැමතැනම නොඑකද ඒ සැප ලැබීමේ ප්‍රාර්ථනා යොදවද සැපර නොදැනත් හැදෙකෙදී සිත් පහල කරන වැඩ කරන ගැටි අපිට සිද්ධ කරගන්න පුළුවන්. සුදස්සන් වහන්සේ වනාලේ මහන්නේ ලෝකේ උත්පත්තිය සංකල්පයක් වෙනවා. දුක නැති කිරීමට නම් සම්පූර්ණ උත්පත්ති ධාතින කරා. දැන් අදහස ඒ බෞද්ධයන් වශයෙන් අපි කියන්නේ අරගෙන. උත්පත්ති නැති කරනවා කියන්නේ අදහස ඒ උපදීනට නියම අපේ සංකාණී ඇති අපේම දුකේ හේතු දුක දුක හේතු කියන්නේ සංජීවී සාමයෙන් ඒ දෙවි විශේෂක අපේ කවදා හරි අතුම්පත් වෙනවා. මේකට අපි සූදානම්. මේ තේරුමගේ බෞද්ධයන් සමගදී එකට යත්තා කියලා නම් වලට වෙනවා. දෙවියන් දේවල් කියන දේවල්. සිංහසුනි යන්දි මනාපොරතුවා සාධ්‍ය කරගෙන ඉන්නේ නැත්නම් දෙකක් කරන්නේ. අපලන්නා නිරදක්කම් කරගෙන බලාපොරොත්තු වෙන්නේ ඒක මහත්මයා කොට වැඩ දෙකක් නේ ඒක පොතෙන් මෙහෙදී කියන්නේ සිය උපාදයේ මේ වචනෙන් ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ අයිති උපාදයේ කියන්නේ එක් කරගෙන ලං කරගෙන මොනවා ගණන් ප්‍රොත්සහන් කරන්නේ මේ දෙක ඒකාන්තයෙන් අයින් කළ යුතුයි අයින් කරන්නේ රං කළ යුතුයි රං කරන්නේ ඔය සම්මුඛාපස් අකරණ කුසලංස උපසම්පදා සති ප්‍රපන්නියෝ දසනං ඒකාන්තයෙන් ආනපාන මේ සම්පූර්ණ බුද්ධ ශාසනයේ හැදෙන්නේ ආකාරයෙන් ප්‍රකාශයෙන් දෙන්නේ බෞද්ධයන් හැටියට අපි ඉතින් කායේ කරනවා ප්‍රතිවිරුද්ධේ ප්‍රතික්ෂේප පරිවර්තන. ඒක හැමෝම මේ විදහාගේ වෙන්නේ පිළිසිදු කරන්නේ වෙන්නේ කලෝ රැඳෙක තමයි මුල ප්‍රකාශ. අයෙනි වැඩි සම්බ පාපස් අකර. නැත්නම් පාපේ ගැන සම්මත කරන්නේ ජීවිතයේ සහ මොයෙන්නේ අපේ හිතේ කුලි වඩන රැඳ අපි අයින් කරනවා. කුලි වඩන රැඳවලින් අපි ඒකාන්තයෙන් ජීවත් කරනවා. ඊමේට කුසලස් උපසම්පදා කියන්නේ මේ වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ කුලි සංජීවී රැඳවලේ රැඳවලේ. ඕකෙන් බෞද්ධ බෞද්ධ ප්‍රතිනිරුද්ධ නිවැරදි දෙයක් කොටසෙදි යෙදෙන්නේ සමාධිය හිතේ තියෙන මෙතෙක් කල දීර්ඝ සංසාරයේ උඩ කරගත් අංග වශයෙන් පවතින සංසාරයේ ඒ අංග යෙමි තමන් නිසියස්වව පස්සේ මේ උතුම් අවස්ථාවකට මුතරම් දුර සාර්ථක වෙන්නේ නැහැ මේ රැඳෙමින් උඹ හොඳ පිටු කොට බලන්න ඉතින් කන් වෙනවා හොඳ වැඩ කරනවා හැමතැනම වෙනවා මේ ප්‍රතිඵලය වශයෙන් ප්‍රතිඵලයෙන් තියෙන ආනන්ද සංස්කාරයෙන් තමයි සංසාරයේ තියෙන ඒ නිවිසකට. සුබකට දැන් කුඹ කරන්න ආවනේ වැඩවලි. ඔතේ දුරට මේ මේ මේ පාර සමාජයේ හිතේ කෙලස් වලින් මේ සංසිඳීමකට කෙලස් දුරවල අඬපන් වෙලා ජීවිතය ගිහින් තියෙනවා. අනංගෙන් තමයි හිතන්නේ. තමන්ගේ సంతානයේ තියෙන සමහර වැඩි ප්‍රමාණය සාහස දෙන්න ගැතියි. ආසාව තියෙනවා. මාන්නේ තියෙනවා. ඊර්ෂ්‍යාව තියෙනවා. මේ මුළු දේවල්. මේවා අනන්ත දීනාති කරන යන තමන් නිකන් ලෝභයෙන් දීදායි. කිලස්ගත්. මේවා තමයි අපි ඔය සම්බෝධවාස අතරමයි කියන වචනේ අපිට උන්වහන්සේ උගන්වන ආදායේ ඒ පිළිස් වැඩෙන් වැඩ සම්පූර්ණ අනිතරමින් ඒකේ විවාදන්නේ හොවා. ඒකට ඒ පිළිස් විවාදයෙන් සම්බන්ධ හේතු මොනවාද? කොටසක් තියෙනවා. උහාටි ඒකෙන් හොඳද? හොඳ දෙයක් පිළිස් දෙන්නේ නැහැ. සමහරට අපි පින්නතුන් දන් දී අරගෙන වෙන විදිහ නෝනේ. ඒක කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ දෙවෙනි ඉතාම මූලික වේදේ තමයි භාවනාව. භාවනාවෙන් තොරව ප්‍රධාන මානව දෙකින් කරන සමහරට අපි ඒ දෙවියේ දන් දෙන්නේ ඉතලා යොදි දැන් බලائے. ඒකෙන් කිව්වෙම අපි නෑවලා. ප්‍රතිතර කිනකන් කළා ඒ දුන්නේ දුකේ මතලා කරනවා. නිසා දුක් නිරේක්ෂ සතර ප්‍රතිකරණය පරමාර්ථයෙන් බලාපොරොත්තු වෙන්නේ කරන්නේ තමයි සමුදයක්. භාවනා සත්‍යයට හරවාලු. හිත කෙලෙසුන්ගෙන් සම්මත්කමින් සංසිද්ධි නිකලෙස්සිකක් ලැබෙන අපේ තමන් තමන් දෙස දැන් තමන් හිත දෙස බලා නිදිවි දෙන්නරගෙන. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ උලදා. සමහරව ආනන්දේ කරේ. ආනන්ද වහන්සේ මහයත් දැසේ ඌ ජීවිතයේ මේ ප්‍රතිපත්තාන සූත්‍රයේ ආත්මේ කුල්තරන්ගේ අකස්සී හැදෙගෙහි මේ විස්රී වදන දෙකෙනෙක් වල සම්පේයන ප්‍රතිමාර. සුලම් වෙන්නේ. මේ කිසියම් බලේන කුස්මගමී පාත. සීරුම් ඒ භාවන ආකාරය නිවන් දැක බව කරවා ගැනීම. මහා සත්‍ය සත්‍ය දැන් අපේ නිරන්තරව නරදත් නිස්සාර ප්‍රශ්නාව මල මුත්‍රිටි ඒක තුන හිතක්වවදල් භාවනා නගල නඩවල කියනවා. විදර්ශනා පත්‍රේ ඥානෙ දුම් කරගෙන ඉවරලා කියනවා. මේ ඉන්න අපි නියෝජිත පහල කරේ. වැඩ කරන යනකොට ඒ සංකේතයෙන් බුදු සසුනේ තියෙන තමයි මම කියන්නේ. ඒක අපි සංහාරයේ අපේ බෞද්ධ සිංහසන භාවනාවෙන් දිහාදාගෙන ඉන්න අමාරු දුෂ්කර වැඩක් හැදෙන්නේ කවුරුහරි. අමාරු වැඩක් තමයි. වෙනකොට මේක අපි හිතේ කෙලෙකින් බර කරගෙන වැඩකින් පුරුදු මිස ඒ සංසිඳායෙන් දුක්නවා. පුරුද්දක් නැති දෙයක යෙදීම අමාරුයි. නිසා අපි දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ රසන් කෙලෙන්නේ සිතේ නිවන්නේ විහාන පිළිෙදී එකවරයි සුභාදා ගැනීම අමාරුකම අමාරු නිදි පස්සේ හරවයි ඉතින් කියලා දෙනවා ඒකෙන් අපි කියන සෑම රැළක්ම කිලසට උදව් වෙන පැත්තෙන් දැන් ජීවිතේ නෑ ඒක අනිත් පැත්තට හරවයි සමහරවිට කුසල කප්පේ කියන්නේ කිලසට උදව් නොදෙන පැත්තෙන් හරවයි ඒ කියන්නේ ඔය කල්පනා කරලා බලන්නේ එකක්. ආනහදගේ. දැන් වික්ෂුන් වහන්සේලා මත් අන්නේ. ඕවත්. වික්ෂුන් වහන්සේලා ධම්පවත් මේ ගිහි ඥානෝදී වස්තනවා සංඥා හඳුන ගන්න ඕනේ. මේ දෙකේ තේරුම ගන්න වික්ෂුන් වහන්සේලා දැන් වනගන්නේ ඇඟටිලයි. ඒක දෙකේ කියන්නේ ඉතින් කෙලෙස් බාරේ ඉරි සංසිඳියන් වත්තේ වික්ෂුන් වහන්සේගෙන් ධාර්මික සමන්ත ලැබීමේ පාදේ වන්දනාව ආවේ ඉතින් පාස්. උන්වහන්සේ කල්පනා කරනවා මේ වන්දන ආහාර ඒකාන්තින් අද මගේ මහාන පිළිවෙලට ඒ සංසිඳුවාට දුක් කෙර කරගන්නේ පුරාණ වේවා මේ ඉන්න පාත පිළිනමන ආපේ හරුවන් නිවාස ලැබේවා ඒ ආහාරයෙන් කියාව ඔයන්නේ සිටින භාවනා නිදි දින යන්නේ සුණහන් දෙවියන් ආයි ධම්මවල අවසානයේ සුදු විද්‍යේ අන ජීවිය ඇති ජීවන් තොරන් වෙච්ච පස්සේ සංසාරයේ අනිත්‍ය වික්ෂුණහතලාට පස්සේ කාරේ කියලා ඔය ජීවිත කින් පස්සේ නාපින් කියන පස්සේ පරිසෝගේ දීන සිහිතිරි දැන් කෙලස් ජීවි නිකලස් බව පස්සේ මේ යන්නේ මාත් ජීවිතේ පානන්නේ සූදේ විසුණු වහන්සේ මොනතරම් බුදුරජාණන්ගේ ජීවිතයක් ගත කරනවා කියන්නේ ඉහිදී උන්වහන්සේලා සමහර විට ලොකු ගවල්වල ඒ සංඝයාලා ඉඳපොළු. ඉහිදී දෙකෙන් බලන් අපේ වගේ නැති මේ ලොකු ගවල්වල මේ කුණේ දුන්නා විදිහේ දුකින් අයින් වීමට කෙලෙස් සංකීර්ණයේ සුන්දර සිතිවිලි පරම්පරාව යොක්තව නිදික්ෂණා වෙලා පොදෙච්චයක්. ඒ හරුවට මේ නිස්සරණ ප්‍රතිපදා ක්‍රමයේ පස්සේ. අත් වශයෙන් මේ බෞද්ධ දින සමාන සමාන හේතුයෙන් ස්වාමීන් වහන්සේ කරන දේවා අපිට දැක්කේ. මේ පාඩේ. එහෙනම් පුළුවන්. කරන්න පුළුවන් කියන්නේ තමන් ආහාරයන් ඇයි ඒ ආහාරයේ බැඳෙන්නේ? ආසාව සංහා මාන ආදී නිකේ ප්‍රඥා විදිහේ ආහාර ගැනීම කිසි වුණාවක් නෑ. ආහාරයෙන් කෙනෙක් වැඩි ප්‍රයෝජන මේ ශරීරයේ ආරක්ෂා වීමට දෙන්න රූපපද සංකෝපරවාය ආහාරද රූප රසකේ ඉතන මනෝලෙක ඉතින් ඒකේද අමුතුවෙන් තමයි බැඳිලා ආහාරයෙන් යටවීමක් වුණා කරන්නේ. ඒයි හැම දෙයකම මේ ප්‍රයෝජන තීරම හදාගන්න වැඩකෙනවා මේ කිසි දෙයකින් සමාවිත බලක් ඇති වෙන්නේ. කෙලස් රැඳින් සම්පූර්ණමයි ඒ දවස් ඇති දැන් බලන්න අපි කරන්නේ මේ සූත්‍රම සුදුනේ ඒක මේ ජීවිතේ හැම ප්‍රයත්න මහානාමික කාර්යයේ ඉති කෙලස් විරියන විදිහට කෙලෙසුන්ට උදා නොදෙන විදිහට මේ කරන කල්පනා. සමහරවිට අපි කියන්නේ ඉන්නේ හා හරගන්නේ ඉල්ලා. ආයෙත් වක්ති දැක් නැතේ. ඒක පුදුම දෙයක්. ඒ ක්‍රියාව තුළ විශාල ධර්ම කොටස. මේකත් කියන්නේ සමහරවිට කියන්නේ කරුණාමයි කියලා දෙන්න වෙන්න පුළුවන්. ධර්ම සාහිත්‍යාව, මේ හිතක් පහල කරගෙන ඊය ගන්න ආහාරයේ ඉස්සරහින් වෙලා සම්පූර්ණ ඒ ආහාරය සම්පූර්ණපත් වෙලා තින් හිතකින් සමාජයේ කිසි නොදින ආකාරයෙන් ඒ ගන්න ආහාරය පස්සේ කරේ අපේ කාරණේ දෙවිය ගම්මකයන් සෝදානම් වෙලා ඒක මාතයන්නේ සිහි කර ආ මේ ගමනේදී මගේ ජීවිතය යට වෙලා කොහොමද ඒක කරදරයක් නොවේවා මේ කරුණා මෛත්‍රී ගුණ සංකානි මත කරේ අත් වශයෙන් මේ අසුරසා ගමන් කරන්නේ කර්ම ගමන. වල නිවන ගමන. වල යලි කටවලට ඒකාන්තයෙන් ධර්මයේ මේ අසුරසා ගමන්නේ දෙවි දහවක් වගේ. මේ සංකල්ප ප්‍රාප්ත හරියට සතුට ජීවිතයේ සාධනයට අනුකූල වෙලක ජීවිතයක නිරන්තර වාසින නිකන් ප්‍රාණිහන්තරය ඒ මොකද මේ සියලුම කල යුතු ඒ සමාධි දුක්ඛය ඒක පිළිසිඳ කරේ ඒක මොනවාද මේ අපි ධාතු දෙකකින් දුන්නා අපේ හිත කොහොමද පිළිසිඳෙන්නේ සත්‍යවදී සමාදව අපේ හිතේ මොනවාට සම්බන්ධ නැහැ. මොනවද කියන්නේ? ඒකේ හිතේ තියෙන අපේ උත්සාහයේ හේතුකරය මේ හිතේ තියෙන ඉලිස් වල අවස්ථාව. අන මනසේ අවස්ථාව. පරිත්‍යාන අවස්ථාව. මේ පිටම අවස්ථාව. මුද සතේ ජීවිතේ අපේ අවස්ථාව තුනේ අයින් කරගෙන අයින් කළා ඒ එල්සිනියෙන් සීලාවෙන් ජීවි සංසිඳීමට ඔව් අපි ඒක ඒ බුදු සසුනේ අවදී ප්‍රතිපත් ක්‍රමය තමයි ඒ පාප සීලෙන් කරන්නේ සීලය සංවර්ධි අර අපි ඉලස් මේ කුමාරයන් කායවතුන් කියන ක්‍රියාව යෙදෙන අවස්ථා මේ පුද්ගලයා සීලයේ සංගරේ ඒ නීතිකම ආකාරය දැන් මේ සීලේ නිකන් පුද්ගලයාගේ කාය වුණා වචනේ වුණා මේ මොන සීල ආසන ප්‍රතිපත්තියේ දැකගත් පුද්ගලයාගේ මුල් අවස්ථාව ඊළඟට අලෝකන අවස්ථාව මේ කෙලෙසුන්ගේ දෙයින් ආසාවන් අඩුයි. පරිඋත්සාහය කියන්නේ හිත ඇතුළේම මේ කෙලෙස් නෙවේ. රහිතේ සම්පන්නහාරස දීපින්දුසුන්ට හිතෙන්න බලන යම් යම් මේ අරමුණු ලැබෙන ලැබෙන තුරු ඒ අපිට කෙලෙස් නැහැ. ආසාව කරනවා නෝන ඉනුත් ඒකට අවස්ථාවක් ආව හැකිනේ මොකද වෙන්නේ සම්පූර්ණ කරලා අනේ ඒ දෙයක් නැගී සිටීමට සුදුසු ආසාවට සුදුසු කලමනතාව ආසන්නයි සංහත සුදුසු ධර්ම ලැබුණා රහස්වත් මාන්නේ තීසා සුසරම ඉල්ලුණාම ඒ මාත් වෙලා ඉතින් බලපෑම් කරනවා අන්නේ අරමුණු මුල් කරගෙන සිත ඇතුලේ පිළිස් අවදීකයට පත් වීම තමයි. පරිස්ථානය. බුදුසසුනේ ගෙලින් ප්‍රතිපත් ක්‍රමයේ සමති සමාධි. මේ සමතින් බලන්නේ මේ හේතුන්ගේ පරිවර්තන අවස්ථාව අපේ ඒ කියන්නේ භාවනා කිරීමෙන් හිත සමාධියට පත් කරගත දෙයයි. අර නිවන කියලා එළකියේ ඒ අවස්ථාවෙන් නිවන කියලා හිතන ප්‍රධානම කාමසින්ද ව්‍යාපාද. කාමසින්ද කියලා කියන්නේ තමයි ක්‍රිය අර මිදි ඇලෙන බැඳෙන කරන්නේ. ව්‍යාපාදයේ කියන්නේ අපේ අරමුණු හැස්කෙන් යැපෙන මේ දෙක ගන්න විට මේ විදේකට දෙන ආකාරය. ඒකද සමාධියෙන් සම්භාවනා කියන්නේ සමාධියක පිළිදෙඩියාගේ අර නීවරණ අක්ෂේ භාවයට පත්. ඒ කියන්නේ නීවරණ සාමයේ ඉවරකලා කියන්නේ නෙවෙයි. නීවරණ අඩපන්නේ. ඒ කියන්නේ ආවේ දිනේ දින සමත් වෙනවා. දැන් වෙනදා සමන්ත හොඳ අරමුණු ආවම රහිත සංග්‍රහයක් තිබුණා නම් ආත්මහානාදීන කළ සමාධි ප්‍රදාන ඉගෙන ඒ අරමුණේට ලැබිලා කරගන්න. සංහාතුන අරමුණ කාම සමුදය කරගන්න. අන්න වෙන පස්වේකට සමාධි කියන්නේ. මේක තමයි සමතුම සමතුම භාවනාවේ කියන්නේ සමාධියේ අමුතු කිස් දුර කිරීමක් ලබා ගැනීම අපේ. කෙලෙස් අලබන වෙනවා. කෙලෙස් අලබන වීම තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒක සුදාම වෙන අවස්ථාව. මේකද කුසල උපසම්පදාගෙන් මේ කෙලෙස් සංසිඳෙන්නේ එන්නේ සමෝපාපස කරන ඒ කෙලෙස් වලින් වැඩ අයින් කළා කුසලස උපසම්පදා කෙලෙස් සංසිඳන වැඩවල යෙදීමකින් මේ සත්‍ය දෙක අනුගෝපය දැන් සීයේ පිටිනකොට දෙලුනේ ක්‍රියාකාරී කරන්නේ ඊළඟට පිට ඇතුළේන කෙලෙස් වැඩකෙන ජීවන් වැඩකෙන සත්‍ය සමාධි මේ සත්‍ය දෙකක් කරස්ස බලන්න. එම්බතු කෙලෙස් මේකේ දැනෙන්නේ නැති බුදුන් විතරයි. මේ විදිහම ජීවිත කරන්නේ මොකද? විදර්ශනායි ගැන කියන්නේ සංඛාරයන්ගේ අභාම්භූතවත්. අපි හිත දකින්න දෙන්නේ අවබෝධයෙන් ආලෝකයෙන් සමන්ත දෙන්නේ දැනෙන්නේ ඇහෙන්නේ මේ අරමුණු පිළිබඳ මේව සත්‍යයේ නැතෙන ස්වභාවය දැනෙන තේන ස්වභාවය ඒ නැතිකම නිසා තමයි අපි මේ ජීවන් එක්ක දැඟී ගැටි ඇති කරගෙන ගන්න මේ ලෝකයේ ඉන්නේ විදර්ශනා ආලෝකයේ භාවනාවෙන් ඒ පුද්ගලයන් කරන නිසා ඒ පුද්ගලයන් මේ කලමන අපාතං ආතරෝපේ අත්‍ය රූපේ අත්‍ය දුක්ඛං කස්ස රූපේ තම මතුවට දීපේ කරන්නේ හොඳදී නරක දෙයක් නරක දෙයක් සබ්දනේ වන්දි වලදී ඇති ජීව සංකාරයෙන් මේක කරන්නේ මේ ක්‍රී සම්පූර්ණ අංගරයන්නේ බුදුසසුනේ එළියේ ආත්මික වශයෙන් අපිට ඉඳලාගෙන ආවා. ඒක උන්දි ඒ කියන්නේ හොඳට සම්පූර්ණ දෙන්නේ පහළ වාගේ කතාව. විදර්ශනා පිළිබඳ අවබෝධයක් හොඳම නිදර්ශනයයි. ආලෝකයෙන් යමන් කරුවේ කරක් ඉන්නේ පාළුව කඩගෙන කරගෙන ආවා උගේ ඉන්න ආහාර ඉවර වෙලා ඉන්නාර රාත්‍රී කාලේ වුණා කාල වඳිනකොට වඳින්නේ කාලවලද රැඳෙන්නේ සංගේ ඉන්න වෙලාවේ මෙයාට කරන මේ සංඝාද්දර පොඩි කුලක් පොඩි ගියා මමද කල්පනා කළා මේ මේකෙ දෙක මොනවද ඥානස්ය සමාන දුරේ මේ පාඩු අයින් කළා ඒ කල දෙන්නේ හරි ඒක අයින් කළා මේ අතපාරු බඳලා කියලා ගොඩ නැගිලා මේ කල අර පියා කයේ වයසක අම්මා මේ අම්මට කතා කරලා මේ අතකියුවා ආස්තියේ මට කීයක පරි මොනවද ආහාරයක් දෙනවා නම් කියලා කරනවා කොහමද ඒ නරුව මම දැන් ආහාරයෙන් ආහාරයෙන් ඉවරයි. ඒ අමාරු ආහාර වල සමහරට තියෙන්න පුළුවන්. ඉතිරිසය කැපිනවන දෙරෙන් ඉන්න දෙරෙන් තමයි. පස්සේ න්යාගි දෙවල බලුකේ හස්ලා ඇති මම ඉතින් ඇතුලේ ඉන්න ඒක නේද ඒක ඒක රැඳින හදිලේ අරුලේ ඉන්නේ මේ රාජ්‍යම් ප්‍රියතේ මහත්මයාගේ මේ ආවේ සිල් අනුභව කරන් දෝනේ කියලා කාන් කවුලෝද දැන් පස්සේ මේක දැන් අනුස්සා කරනවා මේ කවුලේ ඉන්නේ මේ උද්දේයන්ති රැඳෙනවා මේක සිදු පස්සයක් මේ ඉන්නේ කෑමක් නෙමෙයි මේක සම්බන්ධ කරගන්න බුදුම රසයක් නෑ. එදින මාසයක් මේකම අරගෙන මම කල්පනා කළා. මේක සම්පත් කියන්නේ මාන්නේ ඒ කියුණාම මේ කෑම හරි හරි දැනග මේක හරි නෝනේ කියලා ඒ පිළිවෙත් හරි සම්පත් කියන්නේ. සම්පත් කියලා දුවලා යන්තම් දීරදී පස්ස ආහාර විඥානයේ කියන්නේ ඒකන රතර යෑමනේ. යන්තම් විරෝධනේ කියනවා නෝස්තරක යෑමනේ. ආන්තල් දරේ ඉරිලා. ඉතින් කාංග සෝදාන කරනවා. මොනතරම් පුදුමයි. අර ඊයේ හන්දේ කඩෝලේ සාමනේ දැන් ඉන්නේ ඉන්ද්‍රණිකන් නාවවත් අර කාපු ගන්නේ ඉන්නේ. මේ මොනවද මේක? දෙවිවි දෙවිවි අනිතරම යයි. ඒ අම්මන්ලා කුරුදලා ඒ ඉස්සෙවිතුනේ ගැලේ විහාරන දෙසරසම කන. මේ පුද්ගල සීකරන ගැලේ දෙන්නේ. ආන්නේ අප්‍රියවට පොදුයි. මේ ප්‍රතිවිරුද්ධ කොමිටු විසන්නේ මේ පින්නසනේ විදර්ශනාව අපේ බුද්ධිගුණ ආලෝකයයි. විදර්ශනාවක් නැති දෙක මේ අරමුණු සමත්‍රි මනස අනුමත පිළිතරයි. එහෙනම් බදායෙන් දඟලනවා. අපි අරමුණු එක හැටමද විදර්ශනා ඥානි ආලෝකෙ හිදී පහළ වෙනවා. පස්සේ අර කුජිය ආකාරයෙන් ගැඹුරු මාල් වෙනවා වගේ මේවා ආනමත්ම සම්ප්‍රිය අමනාප දේවල්. හැදිය සමාධියේ වගේ. අර කෙලෙස් වන්න දීදී යන්නේ. එහෙම පිටින්ම ඥාන සායයට වැඩ බවක් පස්සට ගන්න. ඒ වැඩ අකුණේ නාතන ආමර ගන්න. වෙන වෙනවල කරනවා වෙන වෙනවෝකුණා කරලා. සීස් වැඩ නෙවෙයි පිටින් පිට පාස් වැඩ නිකලස් තත්ත්වයට හොරාගෙන නිකලස් බුදු සසුනේ එන්නේ ඉන්නතුනේ අපේ කලේ ළඟාගත යුතු ආසාන්ති මහා ඇන්දි ලාභේ මේකට විහාරස්ථානය පොරේ දවස ආගමී උත්සවකින් පොයින් දෙකක් හැම කාලෙම හැම තිස්සෙම සමාවනවා. මේ සමාධි සංකාමයේ ඉරියව්නේ විදිහට නිතිස් ගති සංකාමයේ වැඩෙන විදිහට වැඩ කිරීම ආරම්භ වෙනවා. ඒකට පොදු වීමට කල යුතු ඒ දුන්නේ පරිදි දර්ශනා භාවනාව. මේ ඔක්කොම ලක්ෂණ කප්පේ නමස්කාර කරනවා. එතකොට කිරිස් වැඩෙන විදිහට කියනවා කීයේ වශයෙන්. ඒක අයින් කරනවා. වාදෙන මේ දුස්කේ මුල් ආරම්භය කරපු මේ සම්බන්ධයෙන් ආනන්දේ සමගතිගේ ආකාරය සිද්ධයි. මහත් විදිහට මහලෙ සිටේ. කියන්නේ ඒ භාවයේ මේ සම්බිතයාගේ ඕකයන් භාවයේ පස්නවා we always hold on and use Kumara මේ වස්තු බලා කියන හිත මහන්දාගාමි. මේක කුමාරයයි පුතනි. ප්‍රාචීන සම්මානයි හරිවා. සම්මානයේ හත්මොත් පරම්පරාව වස්තු දැක්කයි. ඔච්චර දුලස් දාහ ගමනක්. දැන් පොරවල තියෙනවා ඒවා පිළිස්සමයි කරගන්න. එතකොට මේ මේ මුචිත සිද්දට පරණොදෙන් කුදී කෙලස් අනුසිඳන සීතිනි ස්වභාවය වුණා දෙවිවරු කරනවා. එහෙනම් කල්පනා කරනවා මේ ගෘහස්නාහ ගමන ඔය වස්තු සංකප්ප කරපු ඉදිරියට මොකද ඒගොල්ලෝ වස්තුව දැන්පත් කරගන්නවා. ඒගොල්ලෝ ඇතුළේ තියෙන වස්තුවේ බැඳගෙන ජීවත් කරගන්නවා. මම මේ වස්තුව වස්තුවේ කොමනක් නැහැ උන්වහන්සේගේ කිසි බැඳෙන්නේ මේ හත් පරම්පරාවක දවස් ගානක් ගමඩාවල් කරලා තියෙන අවස්ථාවේ එක්ක සිඳලා මේක වහාම ඉවත් කරගන්න. අන්න මේක තමයි මොකද ජීවිතේ බුදුන් දක්වවල ඒවත ඒයකේ අනාසිකේ අයින් කරමින් අයින් කරමින් බර ඉරේ මොකද උදව් දෙන දේවල් තවත් අයින් කරමින් අයින් කරමින් බුදු වීම කොමනාට පස්සේ දුන් දෙන්නේ නැහැ ඒ සාන්ත සාරි හර්ත සාරි හර්ත අසංක සිතා අපතුලන් තව ක්‍රම හතරකින් මේ බෝධිසත්ව ගමන සාර්ථක පිළිවෙලට අරගෙන තියෙනවා. මේ වැඩේ ඔය සම්බන්ධයි. ඒ නාටකලිය කියනවා. පාදේ බුදුන්වට අවශ්‍ය දේ. මේ විදිහට සාර්ථක. ඥාතිය පාසාවන් හදේ වින් කරන්නේ. නිසා ඒ දුක් කරන අපට ලැබේවා කියලා ප්‍රාර්ථනායි. උන්වහන්සේ වැඩි බුදු ගමනට එක්කාස වෙලා අපිට උන්වහන්සේ ඇයි හැනද මේ අනාදී අපිට හේතු කරගන්න. ඒකමයි සත්‍ය. ඒකමයි. ආන්ත සම්පූර්ණ සත්‍ය වශයෙන් ඒක නිසා දැක දැක මේ වාසනාවයි මේ සංඛාරය සාමදරයන් අපේ නොදෙලනවා අත්වශයෙන් සිංහල කෞද්‍යය. මේ රටේ මේ පස්කතියක් ගන්න මේ වාසනාව ඒකයි කියන්නේ බුදු අනේ කැවිලා තියෙන ආකාරයේ කල්පනාකොට අපි ජීවත් වෙන්න ගත කරන්නේ අපි මේ ලබලා තියෙන මොන විදිහේ ප්‍රාතිහාර ජීවිතවල තියෙන්නේ අපි සාරය ඒ කියන්නේ පළමුවෙන් සර්වඥ මහන්සිය ලංකාවට ලැබියේ මම යන්නේ ලැබියේ මොළවසාරේ මේ ලංකා පොළොව වගේ උන්වහන්සේ සෝමවරක් ඥානිකා කරන බුදුරස් වතුරේ මේ මුළු බල නෑව බුදු පණ හැවමේ ගොල්වේ දැල්කකට බුදු සසුන රකින් යාදයක් ඇතිද උන්වහන්සේ සිංහන් පන්න අවස්ථාවේ දිවෙන් ඉදිරියේ විවරදී වදාළ ඒ ඥාතියේ සිංහතුන්ට උදුසසුන රැඳීමට මේ උදු පොළවක් කරකලායි අපිට කරගන්න. අපි දෙරන්තනිට ජීවිත වාසනාව සිහි කරන මේ විදිහේ සත්‍ය මේ ලෝක සාහිත්‍ය දෙවියන් වහන්සේ මේ ලෝක කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. කල්පනා කරන්නේ ගතවන් අර්ථය සාධන ජීවිතේ බුදු සසුනේම සමසීම ලබන බුදු සසුන රැකගෙන ඉන්නේ. බැලකරන අපේ සීතේ කවුද දෙපක්ෂේ අත්‍යවශ්‍යම රැඳගෙන මන්නේ ඉන්නේ. නිරන්තර සමාධියෙන් සමාගේ කුසල දිගට බුදු සාධනයේ ඒ කාන්ති පිළිවේවා සාධනයේදී කාලේවා කුසල දිගට ධ්‍යාන කරන අපේ අපේ එන්නේ ජීවිතය එතකොට මේ සියල්ලම ඉදිරියට පළමුවෙන් අපි සූදානම් වෙල ගැන කියන්නේ කොහොමද? මහා ඒ භාවනාවට භාවනා ක්‍රම දෙකයි. සමත භාවනාව විදර්ශනා භාවනාව. සමතේ කියන්නේ යම් සීලය. අරමුණක් අරගෙන සිත සංපත් වන වූ ඒ අරමුණ නැසී. එතන ස්ථානාවේ පළවෙනි අවස්ථාව පරිකාර. පරිකාරණේ කියන්නේ ඒ ඒ අරමුණ මේ ඒ නිමේ රුවන් සිත එහා මෙහා යන නොදී ඒ සංකත් අරමුණේ එකඟවන තත්ත්වයේ ඒ අරමුණේ පවතින තත්ත්වයට හරවන්නේ. රස දහස් වාරයක් හරි හිතලා හිතලා හිතලා ඒ අරමුණේ නිතරම කටයුතු කරන්නේ. මේ පරිකම්මනේ. ඒ විදිහේ හිත ඒකානිරවත නිරවත නුවන් යුක්තියක් බවට පත් කරගෙන තමයි සංස්කාරය ප්‍රයෝජන. ඒ මොකද ඒක කරගන්න ඕන ඉතින් දුවන හිතේ අපිට හැම දෙයක් හදා කරලා බලන්න ඕන. දැන් මේකවත් පොතක් බලන්න කියන්නේ අපේ ඉති නානා ප්‍රකාරයේදී සහගත කල්පනාවල් ඇතිවෙනාන ඒ බඳලින් ඉතරයි. මොකක්ද අපි කරන්නේ කොහොමද කියන්නේ? ඒ පොතත් එක්ක අපි සමාධි වෙනවා. ඒකාග්‍ර වෙනවා. ඒ අරමුණේ ඉතවර කෙනෙක් හරවා ගන්න. ඒ තමයි භාවනාවේ මත කියන්නේ. ඒක නෑ. දුවන හිතක්. අපි යම් විවරණකට ඉතිරි වෙලා යනකොට ධන්නේ අපේ හිත නොවේකද ඉතින් සමාධිය සමාන නිග්‍රහ කරන්නේ ඒ හිත කොහොමනවත් ඒ පැත්තට ගන්න සුදානම් සමාධියම තමයි නිග්‍රහ කරගන්නේ ප්‍රධාන රෝඩයක් තියෙනවා ඉස්සර මිස්සන මිස්සනවා කියන්නේ විවේක සංයේ ගහකට ඉඳගෙන තමයි මහා මාර්ගයට පටන් ගන්නවා මොනේ දේවා බොහෝ කලක් ඒ විසිනහත් මහන්දියත් මොන විදිහටවත් ඒ අරමුණ හිතේ කරගෙන ආවා. ඉතිදුව. ඒකෙන් අන්තිමට බොහෝ කලකින් දවසලා මේ විසිනහත් මේ භාවනාව තමයි හරියන්නේ කියන්නේ. ඉතින් ආපු යන විශ්නන කොට මේ විසිනහත් වහන්සේට දෙයක් දකින්නවා. මොකද ගංගක ඇද්දෝවේ ඇදෙත් නාවල දෙකන්දි නාවල මේ අත මුල තරගෙන මේ අතයේ පිටේ උගත මේ අද්දෝ නැගල යන ආකාරය මේ විසින් හදලා මේ විසින් හදලා ගන්න මේ ශාල හසුදාදී ඇති නොකර දෙන්නේ මෙන්න පුදුමයි. ඒකත් එයා කියන ඕන දෙයක දැන් ඒ දෙවියන් ධර්මයේ අතන කතා කළා. කියන දැක් ගන්න ගන්නද කතා කළා. ඉතින් මේදී ලෝකෝ සැපේ දීකර කරගන්න පුළුවන්. මගේ හිත දීකර කරගන්න බැරි මොකද කියන්නේ? තමාම ඒ වෙලාවේ ලබනවා. වදලා ආපහු ගියේ නෑ නාටක කරලා ඉන්නේ නාම ඕනෑකම් සමා ගමනේ කරේ අර අරමුණ කරේ සම්පූර්ණ ආනාම කරලා හරි ඉතින් මේක ඉතින් මේ අපේ දුවන හිත එක් අරමුණට මෙන්න කැක්කම නමුත් කොහොමද ඒ අරමුණේ අපේ හිත සම්පත් කරගෙන සමාධිය දිනන මහත්ය. අන්න මුලින් මේ විදිහේ සමාධියක් සමතයක් උපදවගන්න පස්සේ ඒ සංපත් වූදෙකින් අපට හැදේ සංසරේ. මේ කියන කතුන් හැම දෙයක්ම සංඛාරයේ කියන්නේ අපේ දකිනවා. ඒ සංඛාරයන්ගේ සමාධිය නිරන්තර දීගිරි අභාවිතයන් පස්සේ විදර්ශනාව තමයි කියන කෙනෙක් හඳුන්වන්නේ මේක නිරන්තර ඇතිවන දේ විතර පාත් ඉති භංග වැඩි නිරන්තර හඳ තුනකින් අමහර්ෂයන් තමයි මේක විදර්ශනා ඥානය තමයි රැකේ දැන් අපි කල්පනා කරලා බලමු දැන් ඔළුව සෝදා ඔළුව සෝදා බලනකොට සම්දි කියනවා ඒවලුත් වැඩගෙනවා කියලා. අරගෙන නාදගෙන නැගිලි වෙලාවෙන් අපිට තියෙනවා. ඒ සමතෙන් ඒ උරුවකලෝහි දෙවිදෙන්නේ වෙලාවෙන් මම තෝකින කාලේ. නමුත් මේ ඔලුවේ ඇතුලේ පැත්ත අපිට රැකීමක්. මේ ඔලුවේ ඉතින් වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ කොහොමද? මේකේ විදර්ශනාවද මේ ඔළුවේ අරමුණ අද විදර්ශනාවයි. විදර්ශනාවක් නැගලා හන්සකට වැටෙන්නේ ඇයි කියනවා. මේ විදිහේ වැඩ පිළිවෙලින් ශක්තිය. මේ වයින් කියන්නේ. ඒ වයින් කියන තාක් නෝරුස් වැඩ ඒක ඉවරුණාම ලෝක ධාතුවේ හැම දෙයක්ම සාරයි. හැම දෙයක්ම ඇති මේ මොකක් කියන හේතුවක් කියන ඒ හේතුව ඊරකරමින් තමයි ඒ දේ හවුදෙන්නේ හේතු ඉතිරිදී ආයේ දී මන හේතුව තමයි දෙක එකට කියන්නේ ඔරෝසු ඇතුළේ තියෙන වයින් හේතුව ගමන්නේ හරය මේ දෙක ක්‍රමක්‍රමී ඉවර වෙන්නේ ඉවර වෙන්නේ කියේ ඉවර වෙන්නේ නැහැ රෝපණාති සියලුම සංඛාරයන්ගේ පස්සේ ඕක නිසා මේවා ගැන. මා චින්තයන්තෝ පුරුෂෝ විශේෂ මන්දියත් කීකේ වරවතන සේවදා. මේ දේශනාවට අනුව අපි හැමදේම ගැනම අපේ ජීවිතයට මුණ ගැහෙන හැමදේම ගැන දෙන්න පුළුවන්. ඒ නිසා කියන්නේ නිකන් හිතන්නේ ඥාන පහළ විද්‍යාවක හරි. ඒ හැම රස්සේ දෙන්නකම් අපි හදන්නේ. සාල ලාභයක් දෙන්නේ තමයි. මම මගේ පුරුද්දක් තියෙන ඉරන් කීපයක් ගැන ඒ තීරම දැනගන්න කම හිත. සමහර මුලින් ඒ මුල් තේරෙන්නේ වෙන වෙන දේවල් අ විතර කල්පනා වෙයි. නමුත් යම් කිසි දවසක ඒකේ නියම තේරුම් දැනගන්න වෙනවා. ඉස්සර කල්පනා කළා කම්මිකට අම්බි රටවල් හදවතන සුදුවේ කම්බි රසේ අනුව අගමුව දෙකම උල්ක දැන් ප්‍රථම ගන්නකොට ඒ මුදන හරියටම ඉන්නේ මේක කම්බි සමවල මුදන හරියට උල්ක උඩට තියෙන හරියට උල්ක මොකද ජීවිතේ ඒ වුණා කබාර આજે මගේ මේකේ මේකේ මම අනුටි කරාව කරාව දෙකතන නේද මම කල්පනා කළා සමහර විට මේකේ ඉඳ මුල තියෙන උඩ නැතු නිකන් මත්තම දෙන මේක පස්සේ වාඩි වෙලා ඒකට කරන්නේ දැන් මේ උලේ වාඩි වෙන්නේ නැහැ ඒ කියලා මම නිකන් සම්මන් කිව්වා. නමුත් ඒ දවසක් ප්‍රවේදයන් අවස්ථාවක හම්බුවට ක්‍රියාවසන ඉස්මානික අප්‍රයන්සි. ආනදිලා ඒ සම්මිස්වගෙන සුබයෙන් ඒවා මේ දැනගන්න යමක් ඕන කරලා තියෙනවා. මේ කන්දේ රැකේ නිගමනයේ කණු බුදුන් මොකද බුදුන් කියන හැටි නෝකන් මොකද කියන්නේ ඒ දන්නා ඒක වැඩිපුර බුදුන් එකක් දෙන්නේ ආනිය ආකාරي බැරි ආන්දරෙන්නේ මේ කන්නේ කන්නේ උඩ කොටස උල් කරන්නේ මේක උල් නැති දිනුනොත් මත්තම දිනුනොත් මේක වතුර රැඳිලා බොහෝ වෙදී ඉන්නේ මේක ඕකලාම වතුර ගඳුනේ වතුර දෙලයි ඥාන සහගතව පුරුදු කරගෙන ආවා ඒ කියන්නේ මොනතරම් කිනුදේ අදවල නෝනින් වැඩ කරන ගැටලුව මට පොඩි නිවීමක් ඇතුණා ඒ කිසි දැනෙන්නේ නැහැ මේ මේ අන්දමට ඒ සාමාන්‍ය දේවල් ගැන විතරක් සම්මුදන් කරුණු ගැන විතරක් හිතන්නේ ඒක වැඩි කළා අන්තිමට තමන්ගේ යෝජිතේ ගන්න කෙනෙක් නිරතුරුව ආරක්ෂාට නියම දැනීම අවබෝධය කරන භාවන කරනවායේ ඒක මෙහි අපේ නිස්සහනේ තියෙනවා මම කොහොමද කියන්නේ සියලු වෙලාවෙදි මේ කොස්හාරම් කරගන්න මේ කොස්හාරම් තමයි ඒක කොහොමද අනේ දුන්න දුන්න කියන්නේ තමන්ගේ හිත ඒකාන්තය වෙන්න සමාධිය දිනු කරන්නේ ඕනෑගේ කර්ම කරගන්නවා ඒ කුද්ධ ගන්න මේ දෙන්නේ තරම් කාල උග්‍රහ කරන ක්‍රියාවට වෙලා තියෙන්නේ මේ කුදිනේ කොහොමද ඉතින් කල්පනාවෙන් කල්පනාවෙන් යනකොට මගේ හිත එක්කාසෙන ඇති ඔස් ඇති නේද ඒ කොස් ඇටේ ඉන්න හැලෙන්න හැලෙන්න පළ දෙන්න ඒක හැදෙද්දී කොටද සම්බල මේ රයිවත් මේක කලින් දැක්කේ කලින් දැක්කේ කියලා ඒක දෙන්නේ නැහැ ඒක නිසාම හැලෙලා දැන් ඉතින් අවුරුදු ඒ ආන විශාල ඇදිලා විශාල ඵල 10ක් කියලා තියෙනවා. ඒ විඤ්ඤාණ පස්සේ. ඉන්නදී මේ විදිහට මේ අරමුණු නිදීීමේදී සම්පූර්ණයි. මේ ලෝකයේ මේ අරමුණු කරලා. ලෝකයේ හැම දෙයකම දෙයක් හොඳින් ශක්තිය. පාදින ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ජීවිතය හැදිලා පාදිනවා. ඒ ශක්තිය යම් කිසිවක් ඉවරයි. ඉවරයි සාමාවෙන්න ඕනයි. හැබැයි අරඥාන්ගේ අනිත්‍යං කියලා අදාළේ ඒ සංස්කාර පිළිබඳව ඒ ඇතිදී ඒ ඇති ආකාරයෙන් තියෙනවා. එහෙම කියන්නේ නිරන්තරව මේ විදි අභාවයෙන් අන්නේ දෝෂයෙන් දැන් කල්පනා කරගෙන අපේ කාල වේලාව සාසනෙ ගෙන යනවා. ගමේ දිනතුන් මෙතෙක් කියලා මම කතා කරපු දේවලි මහා බෝධින් කියන්නේ මේ භාවනා කරන දේ. සමථ දේශනා භාව. සමථ කියන්නේ යම් කිසි අරමුණක් අරගෙන ඉති කරනමක් පිළිගන්නේ විදර්ශනා වේසනේ ඒ අනුන්ගේ ඇතුළත සංසිද්ධකේ. ඒ දෙකෙන් පස්සේ ඒවාට නිදිස්ස දෙන්නේ දෙවි ප්‍රතිගතියක් වෙනවා. විදර්ශනානේ ඥානි ආලෝකයෙන් ඇති වෙන ප්‍රයෝගී හෝ එනිසා මේ විදිහට දැන් නැමෙක සම්පත් වෙලා පොදේ ප්‍රදේශන භාවනා කිරීමේ අවස්ථාව කරගන්නයි නිරන්තර මම මේ ජීවිතේ හැම ක්‍රියාවක් වාසාම සමත වශයෙන් දර්ශනාවක් විදිහේ භාවනා ඥානයෙන් කරගෙන උරුසකින් ලබා ගන්න. අමාම ජීවන දයයන් දේ ආන්දේ ධර්මයේ හරණ වේවා කියන පාස්මයි.